නිසා කතා බහට කතා බහ කරනවා නම් ආර්යයන් වහන්සේ කෙනෙක් ගන්න බගෙන එකමයි කියන්නේ. අනිච්චන් දුක්ඛං අනත්තං ඉලඩන්නේ. ඉතින් ඒක සැරයක් කවුරුත් පස්සේ ආර්යයන් වහන්සේ කතා ඉවරයි. පුත්තජනයාගේ ඒකටයි. උදේට good morning කියනට හැන්දෑවට evening කියනවා. ඒකේ ප්‍රශ්නයක් නෑ. ආර්යයන් වහන්සේ උදේට good morning කියන හැන්දෑවට good morning කියනවා. ඉතින් අපි මේ හරි කැමැති මේ පහත් හැඟුම් කුප්පන කට්ටියත් එක්ක ඇසුරට ඒකයි චිත්‍රපටියක් බලනකොට බලන්නේ මේ චිත්‍රපටියේ මරණයක් ෆයිට් එකක් මගුලක් නැත්තම් වැඩක් තියෙනවා චිත්‍රපටි. ඒ ටික තියෙන්න ඕනේ. ඒකර තමයි චිත්‍රපටි නැගලා යන එකක් කියලා කියන්නේ. උදේ ඉඳලා හැන්ද යනකම් භාවනා කරන කෙනෙක් ඉන්න වෙන හිටියොත් මේ චිත්‍රපටික පැය තුනක් විතර යයිද බලන්න. පිස්සු. එනිසා අපි තේරුම් අරගන්න අපි උදේ ඉඳලා හැන්දනකම් කාටද පොර දාන්නේ? අපි කාටද මේ අත වනන්නේ? කාටද ඡන්ද දෙන්නේ? මේ පෘථග්ගතියටම තමයි. ඒකලා අඬනවා. අනේ කොහොමද අපිට තණ්හාව ඇති වෙන්නේ? අනේ කොහොමද අපිට ද්වේෂය ඇති වෙන්නේ? කොහොමද අපිට අවිද්‍යාවක් ඇති වෙන්නේ කියලා. අද්දට මේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හැමදෙකේ ලියලම තිබුණා මේ අනේ බුදු පියාණන් වහන්සේ නොවැඩෙනු මැනව කියලා. මේ කවුරුවක්වත් යන එකක් නැහැ බුදුහාමුදුරුවෝ આવුත් හම්බෙන්නේ. මම දන්නා ඒක 100%ක් ෂුවර් මොකද ඕගොල්ලෝ කියන කිසිම කැමැති දෙයක් බුදුරජාණන්සේ දේශනා කරන එකක් නැහැ. ඕගොල්ලෝ කැමති වෙලා තියෙන්නේ වෙන මොනවද? මේ බබාලා හම් වෙන්නේ කොහොමද පිටරට යන්නේ කොහොමද ඉංග්‍රීසි ගණන්නේ කොහොමද කියලානේ බුද්ධ ආගමද? ඕකට බුදුහාරු මොකුත් කියන්නේ නැහැ. එනිසා කියලා දෙනවා නොවඩිනු මැනව මේ කාලේ එන්න එපා. එනිසා පෘථග්ජනියෝ හරිම විචිත්‍ර జాතියක්. ඕන වෙලාවක ආශ්‍රය කරන්න පුළුවන් මේ දැන් කියප එක නැහැ කියලා. කිසි ඇත්තටම ඉති කරන්න දෙයක් නැහැ මොකද මේ මනුස්සයා ඉන්න தත්ත්වය ඇති එහෙම තමයි. නිසා ආශ්‍රේත ගන්නවා නම් ආර්යයන් වහන්සේලා අයින් කරලා පෘථජ්ජනේ ගන්නයි කියලා කියනවා මේ වැරයිටිල් එන්ටර්ටේන්මන්ට් එකක් තියෙන. කොයි වෙලාවෙත් මාරු කරලා මාරු කරලා දෙනවා. ඉතින් ඔක දිහා හොඳට බලන එකම වස්තුවක් කරේ අපි දක්වන ආකල්ප දවසකට මුන්න තරම් ඉක්මනට වෙනස් වෙනවාද කියලා. නිසා අපි ඇතුලේ තියෙන පෘථග්ජන ගති දිහා බලනවා නම් මට හිතා ගන්න මාරු ටෙලිඩ්‍රාමා බලන්නේ කොහොමද කියලා. මීට වැඩිය ටෙලිඩ්‍රාමයක් නැහැ. අපි උදේට හැන්දෑනකන් දේවල් වලට දක්වන ආකල්පදියා බලනකොට අපේ ඇතුළතම තියෙන සම්පූර්ණ චිත්‍රපටියක්. සම්පූර්ණ මේ ටෙලිඩ්‍රාමා එකක් තියෙනවා. ඉතින් අපිට ඒක නෙමෙයි අපිට බලන්න ඕන ඩබල් ඇක්ෂන් තියෙන ඇක්ෂන් රීප්ලේස් මෙහෙම 70 mm ඇක්ෂන් පැක් බලනවා. ඒ කියන්නේ Taman දකින්න දන්නේ නැත්නම් ඕක තමයි බලන්න වෙන්නේ. Tamanගේ පැත්තට සතියෙන් බලන ඉන්නවනම් උදේ ඉඳලා හැන්ද වෙනකම් මම පුදුම සෙල්ලමක් මේක ඇතුලේ තියෙනවා. ඒ නිසා ගාන්ධිතුමා සඳහන් කළ තිබුණා ඇත්තටම මේ ලෝකයේ තියෙන දුක් ඥාති වියසන වස්තු වියසන ලෙඩ රෝග වංචා දූෂණ කියන මෙච්චර පීඩිත ලෝකයක මේක කිලින් හිටින්න කොහොමද කියලා මේ ලෝකේ දුකෙම පිරිච්ච එක. අ කියලා තන මේ හාස්‍ය නිසායි කියලා. හැමදේකම විහිළුවක් තියෙනවා. ඒ විහිළුව නිසා මිනිසුන් ලෝ හිත හදාගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. සරුවචනාසගේ ධර්මයේ දේශනා කියලා තිබුණා මේ බටහිර මිනිසෙක් මේ දුක පිළිබඳව මෙච්චර විචිත්‍රව කියා දීමේ අන්තිම ශ්‍රේෂ්ඨය බුදුහාමුදුරුවෝ කියලා. දුක තමයි මේ කතා කරන්නේ. ඒනට ඒක විවිධ පැති වලින් පෙන්ලා දෙනවා. විවිධ ආකාර වලින් පෙන්ලා දෙනකොට දුක තුලින්ම අමුතු රසයක් මතු කරලා දෙන්න පුළුවන්කමක් තියෙන බුදුහාමුදුරුවෝ. ඒ නිසා අපි නිතර නිතර බණ අහන්න කොච්චර ඇහුවත් අවසානයේ සමීකරණ ඉවර වෙන්නේ අනිච්චන් දුක්ඛන් අනාත්තන් වලින් තමයි. ඒව කියනකොට කියනවා ගැඹුරුයි තේරෙන්නේ නැහැ කියලා. ජාතක කතාවක් කරේ සිද්ධාර්ථ කුමාරයා ගැන හරි කතා කරනකොට නම් දහස් ගණන් සෙනගෙන්නේ. ඉතින් එඳම මේ පෘථග්ජන ආර්ය වෙනස Taman තුලම දකින්ද දවසක් ඇතුළත අපි ඔය ඔය විශේෂයෙන්ම අරමුණු වල තියෙන වෙනස්කම් නැතුව සමරසයට යනකොට ආර්ය ලක්ෂණ මහල වෙනවා අප තුලත්. ඒ කියන්නේ අපිට කරන්න පුළුවන් මේක අකපදයක් නෙවෙයි කියලා. නමුත් අපි හිත සංසාරේ පුරාම ගිහිලා තියෙන්නේ මේ පෘථග්ජන ගතියනේ. ඉතින් සාර මේ මීහරක මඩට අදිනවා වගේ හිත යන්නේ මේ පැත්තට තමයි. ඒක දොස් කියන්නේ අන්නපයි හැටි. නමුත් ඒක දකිනවනම් මේ දෙක දුන්නොත් අපි හිත කැමති නෑ ආර්ය භාවයට. ස්වභාවයෙන්. මොකද මේක ඒකාකාරීකමක් පෙන්වන්නේ. පෘථග්ජන ගතිය නැත්නම් මේ විචිත්‍රත්වයට තමයි අදින්නේ. ඉතින් ඔක දැකගෙන කටයුතු කරනවා නම් ඒක නැති කරන්න තමයි පටන් ගන්නකොට මේ සූත්‍ර වල අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාකාරගතව කියන්නේ ඒකේ ඒකාකාරීකමක් තියෙනවා. අරඤ්‍යට ගියාම කොයි පැත්ත වැළුවත් ඒක පැත්තයි. ශූන්‍යාගාරයේ රුක්ක මූලේ ඉතින් ඒවයි ඉන්න බෑ. ගියාම ඉන්න බෑ මොකද මේ නිකන් පාළු ගතියක් තනි ගතියක් දැනෙනවා. ඉතින් අපි ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මේක ආර්ය ගති වැඩි කිරීමෙන් පෘථග්ජන ගති හලමින් ටික ටික ටික ටික ටික පුරුදු කරගෙන යන්න මේ මේක මේ ඇත්තට පෘථග්ජන ගතිය පිළිබඳව කරුණු හත අටක්ම ලියලා තියෙනවා මේ අටුවාවේ හරිය විස්තර තියෙනවා. මට ඒකක් දෙකක් මතක් වුණේ විවිධ ගුරුවරු හොයනවා මේ කවදාකවත් Tamange සදාචාර සීමාව දන්නේ නැහැ. සදාචාර සීමා ඉක්මල අනුන්ට බාධා වෙන තැන කොතනද කියලා කෘතඥයන්ට තේරෙන්නේ නැහැ. එයා පටන් අරගන්නේ මට යම් ප්‍රමාණයක් කැම ඕනේ ඕ. මට යම් ප්‍රමාණයක් සද්ද ඕනේ, රූප ඕනේ, ගන්ධ ඕනේ, රස ඕනේ. නමුත් මේ මෙතනින් එහාට ගියාම අනිත් එකකට කරදර වෙයිද කියන එක ඒ මට්ටම් පණින කෘතඥය දන්නේ නැහැ. ආර්යයන් වහන්සේ වෙන ආර්යයන් වහන්සේ නිතරම දන්නවා මේ මට්ටමට යනකම් අවශ්‍යයි. නමුත් මින් එහාට ඒක අතිශෝක්තියක් සුකෝභෝගී වෙනවා. තව කෙනෙකුට බාධා වෙනවා. නිසා ආර්යයන් වහන්සේලගෙන් පරිසර දූෂණයක් වෙන්නේ චිත්ත දූෂණයක් වෙන්නේ නැහැ. පෘථග්ජනයේ සීමාවක් නැහැ. නිතරම මේ කාමයේ වැඩිමම නේ තියෙන්නේ. ඉතින් ඒක මේ ලෙඩක්. නමුත් අපරාධයක්වත් දඬුවම් කළ යුත්තක් නෙවෙයි. මොකද සරුවචනාධික පැත්තෙන් බලනකොට නම් වහාම සූකල යුතු ලෙඩක්. ලොකු අනුකම්පාවක් ඇති වෙන්නේ ඒ පෘථග්ජනයන් දිහා බලනකොට අපිත් ඒ අනුකම්පාව ඇති කර ගන්න ඕනේ. අනේ මේ ਸਰවඥ ශාසනයක් හම්බෙලා තියෙන්නේ. අය හොද හොද මඩේ දාන්න ඕනේ නෑ. මේක ඉවරක් කරගන්න ලැබෙනවා නම් හොඳයි කියලා. ඉතින් එතකොට මේ මේ ප්‍රශ්න වලට Tamanටම උත්තර දී ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා කරන විට පිටතින් එන සුලන් රැල්ල වැදෙන තැන ආනාපාන නිමිත්තෙන් සටහන් කරගත යුතු බව කිය ඇත. සක්මන් භාවනාවේදී එවැනි සටහනක් සටහන් කරගත යුතුද කරුණාවෙන් පහදා දෙනු මැනවි. හොඳයි ප්‍රායෝගිකයි ප්‍රශ්නේ. ඒ කියන්නේ මේ පටිසම්භිතමාගේ සඳහන් කරලා තියෙනවා ආනාපාන නිමිත්ත කියලා කියන්නේ ඇතුළේන පිටුනට හැපෙන තැන. ඒකම සක්මන් කරනකොටත් සක්මන කෙලවර හිට ගන්න. එදා සක්මන් පොත දීපක කියූප කෙනා ඇති. හිටගෙන හිටගෙන ඉන්න ඉරියව්වට හිත දාන්න. නිකන් කණුවක් ගැහුවා වගේ ඊටපන්දමක් ගැහුවා වගේ හිතගෙන ඉන්නවා. එතන ඉන්නවනම් ඒ කියන්නේ හිත හිතවිලි වලටවත් වේදනා සත්ත්ව බාධාවක් නැහැ. එහෙමනම් Taman අදිෂ්ඨාන කරපු සක්මනේ එහාට මෙහාටයි කිසියම් භාවනාවක් නැතුව නිකන් යනවා එනවා. එතකොට දන්නවා ඒකේ ඇවිද්දත් කරදරයක් නැහැ දැන් හරි. ඊට පස්සේ තමයි යටිකයට අපි හිත දාන්නේ. ආනපනදී උඩුකයට හිත දානවා. සක්මනේදී යටිකයට හිත දාලා යටිකයට යන්න අරිනවා. අත් දෙක බැඳ ගන්නවා. එතකොට උඩුකයට හිත විසිරෙන්නේ යන්න ඇරලා බලනවා මගේ මේ পায় තැබීමේ වැඩියෙන්ම හැපීම වැටෙන්නේ කොතනද කියලා. পায় තබනකොට වැඩියෙන්ම වැටෙන්නේ කොතනද? ආහනපානෙත් වෙන්නැල්ල වැඩියෙන්ම හැපෙන හුලං හැපෙන තැන ගන්නවා වගේ සමහරුන්ට পায় තැබීම වැටෙනවා. ඒ කියන්නේ මේ වැල්ලි පෑගෙනවන වැලි ගතිය, සිමෙන්තිය, සමතලය, උණුසුම සිසිලස ඊගාව සැරේ পায় ඔසවලා තියෙනකොට වැල්ලකන අර ගතියට නෙමෙයි තේරෙන ඊට වැඩිය වෙන තැන කඩිය තිනකොට වෙනස් ගතිය තේරෙනවා. හැබැයි ඒ බතුලෙම තමයි. මේ විදිහට Tamanට වැඩියම හැපින වැටෙන තැනක් නිමිත්ත කරගන්න පුළුවන්. නමුත් ආනාපානට වැඩිය හරි විචිත්‍රයි වෙනස් වෙන සුළුයි සක්මන් භාවනාවේ. සමහරුන්ට ඒ බතුලෙන් තේරුණාට පස්සේ හොඳට නිකන් කෝච්චක් එන්ජින් එක ඇවිල්ලා පෙට්ටියකට ගැහුවට පස්සේ පෙට්ටි වැටේට ගිඩි ගිඩි ගිඩි ගිඩි ගහලා ෂන්ට් කරනකොට තට්ටුවේ තට්ටුවේ තට්ටුවේ තට්ටුවේ යන්නේ දඩ දඩ දඩ දඩ ගාගෙන යනවා වගේ මෙතෙන්ද ගත්ත කම්පණය වලලු කරට එන හැටි දණියට එන හැටි උකුල්ලට එන හැටි කොඳු වැටපිලිද කියලා ඔළුවට යනකම් මේ වැඩ කරන හැටි පහ වෙනකොට පහ වෙනකොට තේරෙනවා මුලදී වෙච්චර අවශ්‍ය නැහැ හොඳට හිත සමාහිත වුණොත් හැපෙන තනින් අල්ලගෙන අන්තිමට මුළු කයෙම එක පියවරක් තියෙනකොට මුළු ඉන්ද්‍රියන් සේරම සැලීමක් ඇති වෙනවා හෘදේ වස්තුවද හක්මාවද හැම මස්පිඩුවක්ම පුංචි මෙහෙම එකපාරට තලලා අතාරිනවා. ඉතින් ඒක නිසා හැම එකක්ම ව්‍යායාම වෙනවා. සමබර ව්‍යායාම ඉස්සෙල්ලා ඉව පේන්නේ නැහැ. ඉස්සෙල්ලා පේන්නේ මේ ඉස්සෙල්ලාම හැපෙන තැන. ඒක හොඳට සමාහිත වෙනකොට තමයි අනික් දේවල් පේන්නේ. ඒ වගේ මේ සක්මනේදී ආනාපානදී නාස්පුඩුව හෝ උඩුතල කියන වගේ සක්මනේදී කියන්න බලවම් පතුල කියලා. හැබැයි ඒක පොදු කියමනක් මිස සමහරුන්ට ඊට වැඩිය වෙනස් තැන් වෙන්න ඉඩ තියෙනවා. අර එහෙින සුදු අහමු කෙනෙක් කියනවා මට වම දකුණ තියෙනකොට හැපෙන තැන නෙවෙයි අහුවෙන්නේ සද්දෙමලු ඇහෙන්නේ. චරස් චරස් චරස් චරස් ගාලා වැල්ල බිරිකෙන සද්දෙලු ඇහෙන්නේ. ඒක දිගේ ගියාට පස්සෙලු මේ পায় හැපෙන ගතිය තේරෙනවා. ඉතින් ඒ වගේ විවිධ මෙවුවා වෙන්න පුළුවන් නමුත් අරමුණක් අහුවෙනොත් ලේසියි වැඩේ. අහුවෙනවා නම් ලේසියට කියන්න තියෙන්නේ පතුල පය වදින තැන